රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සුභාවිත සිංහල ගීතයේ ඉතිහාසය ආනන්ද සමරකෝන් සුනිල් සාන්ත දක්වා ඈතට විහිද යනවා. එතනින් ආරම්භ වුණු අපේ ස්වභාවිත ගීතය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් ඇතැම් විට අවප්‍රමාණ වෙමින් නමුත් අද වෙනතුරුම සක්‍රියව සජීවීව පවතිනවා. සමාජයේ රසඥතාව කතරම් පහලාඩියකට වැටුණත් ස්වභාවිත ගීතය රස වින්දනය කරන රසික ප්‍රජාවක් අපේ රටේ තවමත් සිටිනවා. ඒ බවට හොඳම සාක්ෂි තමයි ඇතැම් ස්වභාවිත ගීතයට කැප වුණු ගායක ගායිකාවන් රාශියක් අද මේ රසිකයින්ගේ දිවිගැන්වීම මත සක්‍රියව සිටීම. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, පණ්ඩිත අමරදේව අපේ ගීතයේ ස්වභාවිත ලක්ෂණ පෝෂණය කරපු සංගීතවේදීන්. ඔවුන් සාහිත්‍යයේ තිබෙන සංගීතය වටහා ගත්තා වගේම බොහෝ ගීත රචකයින් සංගීතයේ තිබෙන සාහිත්‍යයත් වටහා ගත්තා. මේ නිසා ලාලිත්‍යවත් සුලලිත නිවැරදි සිංහල භාෂාවෙන් ඊටාම විශිෂ්ට ගීත බිහි වුණා. උපරිම අර්ථ වාචෝද්ගත කළ හැකි පරිදි භාෂාව භාවිත කරමින් ඊටාම විශිෂ්ට ගීත රචනා නිර්මාණය වුණා. මේ නිසා අපේ සුභාවිත ගීත වංශයට එවි බලනකොට අපට ඊටාම විශිෂ්ට සංගීතඥයන් පිරිසක් ඒ වගේම විශිෂ්ට පදරචකයන් පිරිසක් වගේම විශිෂ්ට ගායක ගායිකාවන් පිරිසකුත් සිටිනවා. අද අපි බොහෝ විට කියන්නේ අපේ රසවින්දනය අවරසිකත්වයක් කරා ගොස් තිබෙනවායි කියලා. නමුත් ඒට අපට එක එලාම එකග වෙන්නට බෑ. මොකද සුභාවිත ගීතයට අපකැප වුණු ඇතැම් ගායකයින් ගායිකාවන් සංගීත ප්‍රසංගයක් පැවැත්වුවාම රොද බැඳගෙන එන රසික ප්‍රජාවක් සිටින නිසා අද අපි ජනරන්ජන ගීතුලින් කතා කරන්නට වෑයම් කරේ එවන් සුභාවිත ගීතයට අපකැප වූ විශිෂ්ට ගායකයෙකු ගැන අපේ පළවෙනි ගීතය අපි වාදනය කරලා අපි ඉඩ දෙනවා ඔබට මේ ගායකයා කවුදයි හඳුනා ගන්න. Thank you. වෙත යාන ඔබේ සිතාරයෙන් වාදක යාන ඔබේ සිතාරයෙන් සත්තරණං වන සුමිහිරාවේ සුමිහිරාවේ කිතක ගොයම් දෙලනා ළඟුන්ගේ දෙතොලේ දියක මුසුකල නැරේ මුසුකල නැරේ අඳුරේ මන්මත් කල රාගයේ තුලගාමින් මෝහයේ සුරාවිත ආලිංගන නැතුමකට සාදයක කුමට වයන්නේද එවන් සිතාරය වාදකයානනි ඔබේ සිතාරය තත්තරණංගන සුමිහිරාවේ සුමිහිරා ගායකයා විශාරද සුනිල් එදිරිසිංහ. මේ ගීතය තමයි සුනිල් එදිරිසිංහ ගුවන්විදුලියට ගායනා කළ පළමු ගීතය. මේ ගීතය රචනා කරන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. තනු නිර්මාණය කරන්නේ සංගීත විශාරද පී.වී. නන්දසිරි. මම හිතන්නේ මේ ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ ගීත කලාවේ දිශානතිය පිළිබිඹු කරන ගීතයක් හැටියට. මොකද සුනිල් ගායනා කරපු බොහෝ ගීතවල මේ සමාජය පිළිබඳ පවතින සමාජයේ යුක්තිය, අසාධාරණය, හරවත් භාවය පිළිබඳ කතා බහ කරන්න ඔහු ගීතය යොදා ගන්නා බවක් අපට ඔහුගේ ගීත රාශියක් සමාලෝචනය කරනකොට පෙනී යන දෙයක්. දැන් මේ ගීතයෙන් ගීත රචක සමන් චන්ද්‍රනාත් කියන්නේ වාදක යානිනි ඔබේ සිතාරය සත්සර නංවන සුමිහිරි රාවය කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ දෙතොලුයි දෙතොලේ ගීයට මුසුකල මැනවි කියලා. නිර්ර්ථක දෙයකට ඔබේ සිතාරය වාදනය කරන්න එපා. ඒක කිසියම් සමාජයේ යහ කාර්යයක් සඳහා යොදව ගන්න කියනවා. අඩ අඳුරේ මන් මක්කල රාගය තොලගාමින් මෝහයේ සුරාවිත ආලිංගන නැටුමකට සාදයක කුමත වයන්නද ඔබේ සිතාරය මේ සිතාරය වඩාත් අර්ථවත් සමාජ සංසිද්ධියක් වෙනුවෙන් භාවිතා කරන්න කියලයි මේ ගීතෙන් කියන්නේ විශාරද පීවී නන්දසිරිගේ තනු නිර්මාණයයි සුනිල් එදිරිසිංහ ගායනා කළේ මේ සුනිල් එදිරිසිංහගේ පළමු ගීය ගැන විශාරද ජයන්ත අරවින්ද මොකද්ද ඔබ කියන අනාරකීය හෝ සමාලෝචනය ඔව් මේ මට හිතුනේ මේ සුනිල් ඉන්දියාවේ ඉඳලා රාගධාරී සංගීතය ඉගෙන ගන්න හොඳ ටුම්රි ගායකයෙක් වෙනවා තියෙනවා. ඒ තරම අර ටුම්රි ලක්ෂණ තියෙනවා මේ ගායනයි. අර කන්ස්වර කියලා අපි කියන්නේ වට. මේ ඔව් මේ ස්පර්ශ ස්වර කියලා. කියන්නේ එක ස්වරයක් ගයනකොට තව ස්වර අර ළඟ තියෙන ස්වරත් ගයනවා. අන්න එහෙම ගතියක්. ඒ වගේ අර මේන් ස්වර ආන්දෝලිත ස්වර මේ ඔක්කොම එකතු කරලා තමයි සුනිල් ගායන්නේ හරීම ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ මෙලෝඩියස් ගතිය හොඳට ඒ තනුවට ඇතුළු වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ අපි කියන්න ඕන හොඳ වාදකයෙක් අපේ හිටපු ඒ වගේම ගායකයෙක් කිවි නන්දසිරි සංගීතඥයා. එතුමගේ තනුව බොහොම කලාතුරකින් මම තන් හැදී මම හිතන්නේ. බොහොම දුර්ලභයි. දුර්ලභයි. අපි අපි මම හිතන්නේ අභාග්‍යයක් මේක බලනකොට. ඔව්. ඉතින් කරන දෙයක් නේ තමයි නැති වුණා. ඉතින් මේ මේ ගීතේ බලනකොට තනුව අතිනොත් පද රචනාව අතිනොත් ඉතාම ශ්‍රේෂ්ඨයි. ඔව් මම හිතන්නේ සුනිල් එදිරිසිංහන්ට හොඳ මූලාරම්භයකට මේ පදමාලාව මේ තනුවත් උපසම්බක වුණයි කියලා අපිට හිතෙනවා. තව සිතාරේ පොඩ්ඩක් ඉස්මතු කරලා ගත්තනම් මට හිතෙනවා හොඳයි කියලා. මොකද ගීතේ කියවෙන්නේ සිතාරේ. සිතාරේ කියන්නේ ඔව්. සිතාරේ වඩාත් සිතාරේ හඳ ඉස්මතු වුණා නම් ඒ තේමාව වඩාත් අවධාරණය වන්න තිබුණා රසිකයින්ට. හොඳයි. ඊළඟට අපි තෝරගත්තේ වසන්ත කුමාර කොබවක ගීත රචකයාගේ පදමාලාවක්. ගෙඩිය හරි අතකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන් සතු සබාගෙන අපි එදා සතුළු පව් වෙලාසෙන පැලිනි වැටට ඇයි අද තැන කොටාගෙන මතකය ගිරාගෙන හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන පොඩි උන්දුනේ මල් මතකය ගිරාගෙන හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන මහගේ බිමක තනි කුරුමය තියාගෙන සතුරන් දෙනා උනුනට දෙස් තියාගෙන පෙරලු ගෙඩිය හරි අතකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් සමාගෙන උන් අපේ දාසත් කුළු පව් විලාසෙන පැලිනි වැටට ඇයි අද එන කොටාගෙන සන්නුනෝතින් කිසි හවුහරල නැති සන්දක සකා ලන්දක කල්යල් අරිති තිරිසන් උනෝතින් කිසි හවුහරල නැති නන්දක සකා ලන්දක කල්යල් හරිති එක මිනිසයන කාටත් නිදි සුවය දෙති බිම්පංගුවත ලොල් මල ගම් නොයති පෙරලුගේ දිය හරි අතකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සකුළු පව් විලාසෙන කැලෙන්නේ වැටට ඇයි අද එන කොටාගෙන පරිභෝජනවාදී සමාජයක පවුලක් අතර ඇති වී තිබෙන වෙනසකය ඊටම අපූර්වට වසන්ත කුමාර කොබවක මේ ගීතයේ පදවැල් අතරට එකතු කරනවා. ඇත්තටම මේ පද අපිට ඊටම සමීපයි. බොහෝ කාව්‍යෝක්ති හොයාගෙන ඈතින් ඈතට ගමන් කළා නෑ. අපිට පුරුදු ගමේ වහරින් මේ ගීතය රචනා වෙන්නේ. වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන කොටහක් නොකා දෙකුරුන්ට තබාගෙන උන්න අපි එදා සත්කුළු පව් විලාසෙන පැලෙයිනි වැටට ඇයි අද එන කොටාගෙන අපට සමීප අපි අපේ කටවහරට සමීප පදමාලාවකින් මේ පේලි 12කින් අපූර්ව සමාජ චිත්‍රයක් මවන්න මේ ගීත රචකයා සමත් වෙනවා මේ තනු නිර්මාණය කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. ගායනා කරේ සුනිල් එදිරිසිංහ. මාර කියපු මුල අර වාදකයාණෙනි ගීතයෙන් මා දුටු ඒ දිශානතිය මේ ගීතේනොත් පෙනෙනවයි කියලායි මම හිතන්නේ. මොකද මේ සමාජයේ යහපත පිණිස සිතාර් වාදනයේ වගේම ගීතයක් යොදාගත යුතුයි කියන ආස්ථානයේ තමයි සුනිල් දෙදෙසිංහයන් ඉන්නේ. ඒ නිසා තමයි ඔහු මෙවැනි පදවලක් තෝරාගෙන සමාජයේ හමුවේ ගායනා කරන්නේ. විශාරද අරවින්ද. වික්‍රත්නායකයන්ගේ තනුව ප්‍රසන්ත කුමාර කුඹුගේ පදමාලාව සුනිල් ජිසින්ගේ ගායනය. ඔබ දකින්න විදිය කියන්නේ මේ ගීතය. මට හිතෙන්නේ දැන් ඔය සමුද්‍රකෝෂ විරිතේ ඒ දිග තමයි තියෙන්නේ ඒක පෙළියට මේ මාතර 18 විරිත. නමුත් ඒකට විශේෂයක් කරලා තියෙනවා 18 24ක් කරලා තියෙනවා <laughs> සංගීතවත් කරලා ඇත්තම වෙනත් විදිහට කියනවා නම් සමුද්‍රഘോഷ විරිත සංගීතයේ මේ ටෙම්පෝ කියන තාලයට හරවලා <laughs> ඔව් ඉතින් ඒ වගේම මේ මොකද ඒ ටෙම්පෝ තාලය ටිකක් ජනප්‍රිය සහායක් ඔව් ඔව් කෙනෙකුට අප්පුඩික ගහව ඕනනම් හොඳට hina වෙවි අහන්න පුළුවන්. ඒ විදිය අරමුණකින් වෙන්න ඕන හදලා තියෙන අනිත් එක මාත්‍රිකාව අනුව බලනකොටත් මම හිතන්නේ ඒ ඒ ඒ ආකෘතිය ගැලපෙනවා කියලා. දැන් මේ ගමක පවුලක සහෝදරයන් අතර ඇති වෙලා තියෙන විරසකෙන් දැන් ඒ ඒ මුල් ගැමේ ආත්මයේ ගීතයේ පදවල ඇතුලේ වගේම තනුවෙත් තියෙනවා. තනුවෙත් තියෙනවා. ඔව්. සුනිල් ජිසිංහ යන දිශාව තමයි අපි මේ ලකුණු කරගෙන යන්නේ. ඊළඟට අපි තව ගීතයක් තෝරගත්තා. ඒ ගීතයේ රචනා කළේ ප්‍රේමකීර්ති දාල්විස්. අසරු වෙති ඒ බරගේ වහලට බරකින් පාන්දරින් පෙරදුණු තේමිනිහා ඇඳවෙති අසු පිටට නදී මිනිසකු පිට නැගි අසරු වෙති ඒ බරගේ වහලට බරකින් පාන්දරින් පෙරදුණු පෙමිනිහා ඇඳවෙත් අසු පිටට නගී මම ගෙදරට සුර කැප වෙනවා අද රැළුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දූදරුවන් වැදු අඩවි රාලක බලති පාන්දරින් පෙරදුණු පෙමිනිහා එන්දැවෙත් අසු පිටට නගී මිනිසනුම සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා දරුවනු බිරිඳත් පිළිඋලනවා ඊනෙන් ඔබ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැති අසරුවෙකි ඒ පරදේ වහලට පරදී පාන්දරින් පෙරදුණු පෙමිනිහා එන්දැවෙත් අසු පිටට නදී මිනිසෙකු පිට නැටි අසරු වෙති ඒ බරකේ වහලට බරකේ පාන්දරින් පෙරදුණු පෙමිනිහා එන්දැවෙත් අසු පිටක නදී සාමාන්‍යයෙන් ගීත රචකයෙකුට හසු නොවන ඔහුට විෂය නොවන විදිහේ මාතෘකාවක් ප්‍රේමකී දල්විස් මේ ගීතයෙන් පිළිබිඹු කරන්නේ. දැන් නැති බැරි කම පීඩනය නිසා මිනිසුන් යම් යම් අපේක්ෂාවන් සමෘද්ධ කරගන්න සාක්ෂාත් කරගන්න හදන්නේ ඊටාම බොළඳ උපාය මාර්ග වලින් දැන් මේ ගීතේ කියන මේ දිරිඳු බලාපොරොත්තු සාගත පුද්ගලයාත් ඒ විදිය බලාපොරොත්තු රසක් ගොඩනගා ගන්නවා ඉෂ්ට කරගන්න බැරි මිනිසකු පිට නැගී අසරුවෙකි ඒ බර ගෙයිවා ලෙටබරකි පාන්දරින් පෙරදුනුවේ මිනිහා හැන්නෑවෙත් අසු පිටත් නැගේ. මේ ගීතේ පුරාම අසෙකුගේ අසෙකුගේ කුර ගැටෙන සද්දෙකුත් අපිට ඇහෙනවා. එච්.එම්. ජයවර්ධන මේ තනු නිර්මාණය කරන්නේ ප්‍රේම් කීර්තිදාල්විස්ගේ පදමාලාව සුනිල් එදිරිසිංහ ගායනා කරන්නේ. මේ සමාජයේ අපි දකින දෙයක් මේක තමයි ගීතයකින් නිෂ්පතු කරලා අරගෙන අපිට කිසියම් ඥානාලෝකයක් දෙන්න පුළුවන් වෙන විදිහට මේ ගීතයෙන් ඔහු කතා කරන්නේ. විශාරදාර වින්ද කොහොමද ඔබ දකින්නේ එච්.එම්. ජයවර්ධන, සුනිල් ඉදිරිසිංහ, වගේම ප්‍රේම් කීර්ත අල්විස් මේ තුන් දෙනාම මේ ගීතය තුල ඉන්නවා. මම මේ චිත්‍ර රූපයක් වහගෙන හිටියේ මේ <laughs> අසෙත් කියන <laughs> මේ අසෙත් කියන මිනිහෙක්. ඔව් මේ අර গিitar වාදනය එහෙම එකතු කරගෙන බොහොම සරල විදිහට කෙටි ඉන්ටර්විව්ස් දාලා තියෙන්නේ. බොහොම කෙටි. ඒ වගේම අර ඩ්‍රම්ස් වලින් අර මේ අශ්‍රයාගේ අර ගමන <laughs> හොඳට ධොනිත කරනවා මම කියන්නේ. ඒ විදිහ හොඳ සංග්‍රහයක්. සංගීතාංග සහ පද්‍යාංග වල සංග්‍රහයක් එකතුවක් මම දැක්කා. ඔය තාම විචිත්‍ර ගීතයක්. විචිත්‍රයි. හොඳට රස විඳින්න පුළුවන්. කල්පනාවෙන් මේ පදවැල දිහා බැලුවොත් අපිට හොඳ අර්ථයකුත් උපයා ගන්නට පුළුවන් මේ ගීතය ඔස්සේ. තවත් අපි ගීතයක් අපි තෝරගත්තා මේ වැඩසටහන අවසන් කරන්න. ඒ ගීතය තුලත් මා දකින්නේ සුනිල් එදිරිසිංහගේ සමාජ දැක්ම. අහලා බලන්න මම කියන මේ සමාජ දැක්ම මේ ගීතය තුල තිබෙනවාද කියලා. සමත නොමෙමු අපෙනේ පරවුණු කුසුමක් ලෙසට අරුණලු කරලි වැටෙනා සම අලුය මත නොමේ ලොවට රැවි පෙරේ මැද මුරය අවසන් වන කනිසමට නුඹෙම අපනේ පරවුණු කුසුමක් ලෙසට අරුණලු කරලි වැටෙනා සම අලුයම බෙත් කඳු නැලීද සයුරේ රළ නගන්නේ හද සුසුමන්න පවනක් නේ හමන්නේ තනි නොතනියට එව නැල්ලර සිටින්නේ චිතයද මහන්නේ එදා පතලේ දෝනාවේ ඉඳගෙන දුක විඩාව සංසිඳුවා ගන්න අපි පතල් කවියක් කිව්වා. ඔරුව පැදගෙන යමින් දෑත රිදෙනකොට පාරු කවියක් කිව්වා. ඒ වගේ යම් යම් රැකියාවන්හි යෙදෙනකොට අපේ දුක දුම්නස කිව්වේ සීපදයකින්. ඒ වගේ තමයි අද මේ ඇඟලුම් කම්හල් වල දුක් විඳින ගැහණියකගේ පිරිමියෙකුගේ වේදනාව තමයි මේ පදවලින් කියවෙන්නේ. රෑවැද මුරය අවසන් වන කනිසමට නුඹමුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙන ආසඳ අලුයමට නුඹේ ලොවට රැවෙයි පෙර කළ පවට මේ විඳින දුක මහුම් ෆැක්ටරියක අහනවා ඇගෙන් නුඹේ කඳු ලැලිද සයුරේ රළ නගන්නේ හද සුසු මන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ මේ සුනිල් ඉදිරිසිංහයන්ගේ ගීතය ගමන් කරන දිශාව. පදමාලාව බඳුර නානකාර වසම් ආචාර්ය රෝහණ වීරසිංහගේ තනුව. ඔබ යමක් කියන්න මේ ගීය ගැන. සංගීතයට වැඩිය මම සලකනවා මේ හරි කාව්‍යමය ගුණයක් තියෙනවානේ. දැන් ඔබතුමා කියපු අර උපමා රූපක ඒවා හොඳට මේ වෙන් කරලා බලනකොට බොහොම ශ්‍රේෂ්ඨ කාව්‍යයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ශාන්ත රස ධනමන විදියට ඒ තනුව නිර්මාණය කරලා තිනවා. ශාන්ත රස. ඒ ශෝකී රාවේ ඒ තන්වේනොත් උද්ගත වෙනවා. ඊටම ලස්සනයි. ඔව් අතාපි වෑයම් කළේ සුනිල් ඉදිරිසිංහන්ගේ ගීත චාරිකාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ ගීත වලින් කොටසක රස විමසා බලන්න අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහනින් ඔහුගේ ගීතයේ තවත් පැතිකඩක් විශ්ලේෂණය කරන්න. රණරංජනගේ. මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වයෙන් දුනි උපමාලිකා නිෂ්පාදනය සුරේකා පෙරේරා. Thank you.